නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මිලිඳු රාජ ප්‍රශ්නය සදාම් පිළිසඳර රැගෙන අපේ අදත් ඊටාම දයාවෙන් ඔබ මුණ ගැහෙනවා. ඉතින් විශේෂයෙන්ම තුනරුවන් කෙරෙහි මහත් ශ්‍රද්ධාව පිහිටවාගෙන මේ දහම් විවරණය සිදු කිරීම සහ අපි සියලු දෙනාට අනුමෝදන් වීම පිණිසයි අපි මේ දහම් පිළිසඳර සදහම් කතිකාව සංවිධානය කරන්නේ ඔබේ කලන මිතුරා විදියට ශ්‍රද්ධා රූපවාහිනිය සහ එය ඔබත් නොමදව අනුමෝදන් වෙමින් මේ තමන්ගේ ධර්ම ඥානය වඩවා ගන්න අතර තුනුරුවන් විශේෂ ශ්‍රද්ධා සම්පන්න වේ අපි සියලු දෙනාම ඔබත් අපත් සියලු දෙනාම බොහෝ අර්ථ සිද්ධ කරගන්නවා නම් ඒ තමයි අපගේ අපේක්ෂාව වෙන්නේ. ඉතින් මේ අදහස මත පිහිටා සිටියාට පස්සේ අප සියලු දෙනාම පැහැදිලි එකම අරමුණක් බැවින් ඒ අදහස මත පිහිටා අපේ සංවාද ගනුදෙනු සියල්ල සිදු කරගන්න අපට බාධාවක් වෙන්නේ නැහැ. හැබැයි ඔබ මේ අපේක්ෂිත කාරණාවෙන් පිට වෙනත් අරුබුදකාරී තැනක පැටලී ගියොත් එහෙම මහා සංඝරත්නය දරන උත්සාහය ඵල ප්‍රයෝජන රහිත වෙනවා ඔබට. ඒ නිසා මෙහිදී අපි මෙහිදී ඔබ කල්පනා කරන්න ඕන විදිය ගැනත් විශේෂයෙන් හිතලා බලන්න ඕනේ. ඒ නිසා වැඩසටහන ආරම්භ කරන්න කලින්ම මහා සංඝරත්නයේ අවවාදාන ශාසන අපි අද දවසෙත් ලබා ගන්න සූදානම් වෙනවා. අපි වැඩසටහන ආරම්භ කරමු මිලිඳු රාජ ප්‍රශ්නය නම් මේ උතුම් සදහම් පිළිසඳර සිංහල අනුවාදයක් ලෙසින් අපට දායාද කළ අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේ. ඉතින් ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේ නිසා තමයි මේ සියලු කාරණාවන්හි උරුමය අපට ලැබෙන්නේ. ඒ නිසාවෙන් අපි ගුරුදේවෝත්තමයන් වහන්සේ වන්දනා කරගෙන සාකච්ඡාව ආරම්භ කරමු. මා ඔබට මතක් කරනම් අද දවසේ මේ උතුම් සදහම් පිළිසඳර සඳහා අනුග්‍රහය දරන සදහැවතුන් කවරේද කියා දොහා කටාරයේ සේවය නියුතු පින්වත් පුපුදු පල්ලියගේ මහත්මයා සහ මහනුවර සුදුහම්පොළ පදිංචි මංජුලා වඩුගොඩ පිටිය මහත්මිය යන පින්වතුන් තමයි අද දවසේ දායකත්වයේ දරන්නේ. ඉතින් ඒ සදැහැතියන් ඉතාම මෙත් සිතින් සිහිපත් කරගෙන අපි සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම්. අදත් අප කෙරෙහි මහත්ම කරුණාවෙන් වැඩම කොට වදාළ අපගේ පූජනීය ගුරුදේව උත්තමයන් වහන්සේගේ ශිෂ්‍ය ස්වාමින්දයන් වහන්සේ අපේ පින්වත් අවසරයි වැලිමඩ ශ්‍රද්ධාශීල ස්වාමින්දයන් වහන්සේ අපි ගෞරවයෙන් පාදාභිවන්දනයෙන් පිළිගනිමු ස්වාමීනි අපගේ নমස්කාරය වේවා සාදු සාදු සාදු ස්වාමීනි අවසර අපි මිලිඳුරාජ ප්‍රශ්නයේ අධිර කිහිපයකින් කතා කළා අද දවසේ අපි 7 වෙනි වැඩසටහනදී හමුවන්නේ ස්වාමීන් බොහෝ කාරණා දැනගන්නට යෙදුනා අර පැන විසඳුම් ඔබ වහන්සේ අපට පැහැදිලි කරලා දුන්නා. ස්වාමීන් මෙහිදී අපි මේ මතක් කරන්න ඕන කාරණාවක් අපි තා මෙත් සිතින් අපට අර්ථයේ පිනිස සාතු ගෞරවය මත පිහිටා ධර්ම ගෞරවය මත පිහිටා ඒ වගේම සංගරත්නය පිළිබඳව ගෞරවය පිහිටන තමයි අපි මේ සාකච්ඡාව ආරම්භ කරන්නේ සහ මෙහි පළප්‍රයෝජන අපි හැමදෙනාටම අත්වේවා කියන අදහස ඇතිව. ස්වාමීනි සමහර අවස්ථාවන් වල අපි හිතන විදිය අනුව අපිව පැටලිලා යන්න ඉඩ කඩ තියෙනවා. එහෙම වුණොත් ඉන්නේ එහෙම අපි හැමදෙනාටම පාඩුවක් වෙනවා ස්වාමීනි. ඒ නිසා වැඩසටහන ආරම්භ කරන්න කලින්ම ඔබ වහන්සේ අපිට කිසියම් විදිහකට අවවාද සිදු කරනවා නම් මේ ස්වාමීනි වටිනවා කියලා හිතෙනවා. අපි ඒ සඳහා ඊටම ගෞරවයෙන් ආරාධනා කරන අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා. ශ්‍රද්ධාවන්ත පින්වත්නි පින්වත් මහත්මයා අපිට ධර්ම ඉගෙන ගැනීමේදී ඉතාමත් වටිනා වටිනා ක්‍රමයන් ඉතාමත් වටිනා ක්‍රමයක් කියන්නේ ඉතින් වටිනාම ක්‍රමේ ශාස්ත්‍රණ වහන්සේනි දේශනා කරන්නේ. එහෙමයි. ඒක මට මතකයි එක්තරා සූත්‍ර දේශනාවක තියෙනවා. මේ ධර්මයේ ගැන කතා කරද්දී සුසුසති. එහෙමයි. ධර්මයක් කියනකොට හොඳට අහන්න කියනවා. එහෙමයි. ඊළඟට සෝතං ඕදහති. කන් යොමු කරගෙන අහන්න කියනවා. එතකොට අර පටලැවිල්ලේ නෙවෙයි. දැන් සාමාන්‍යයෙන් ඒ ඒකටම යොමු කරනවා. නැත්නම් සාමාන්‍යයෙන් අපේ හිතවල තියෙනවා වෙන දෙයක් කල්පනා කරගෙන ඉඳින් බණක් ඇහුවා කියන්නකෝ. සමහර වෙලාවට කල්පනා කරපු එකත් බණෙන් කියවුණා වගේ පස්සේ කාලේ මතකයි. එහෙමයි. එහෙම දේවල් වෙනවා. ඊට පස්සේ සුසුසති සෝතං ඕදහති අඤ්ඤාචිත්තං උපට්ඨපේති ඒ කියන කරුණ තේරුම් ගන්න සිත පිහිටව ගන්න ඕන ඊළඟට අත්තං ගන්න hati අර්ථයම ගන්න ඕන අනත්තං රින්චති ආ අර්ථය ගන්න ඕන අනර්ථය බැහැර කරන්න ඕන හරි වටිනවා එතකොට ඒ කියන්නේ දැන් සාමාන්‍ය කෙනෙක් කතා කරනකොට ඒ කතා කරන දේෙන් සමහර කෙනෙකුට අනර්ථයක් යන්න ඉඩ තියෙනවා. ඒක මෙහෙම හිතන්නකෝ දැන් මාගන්ධියා මාගන්ධියා මාගන්ධිය මේ බැමිණියට බැමිණි දුවට භාග්‍යතුන් වහන්සේ දේශනා කළානේ මේ මහ පොටැඟිල්ලෙන්වත් ඒ ශරීරය ස්පර්ශ කරන්න කැමති නැහැ කියලා. එහෙමයි ස්වාමී. ඒකට ඒ කියපු ගමන් අම්මයි තාත්තයි හිතුවනේ මොකද්ද මේකේ අර්ථය කියලා. ඔන්න අම්මයි තාත්තයි අර්ථය ගත්තා. මාගන්ධිය අනල්තේ ගත්තා. මට බැන්නා කියලා. මේ බුදු කෙනෙක් දහම් දෙසක් දෙමුත් කෙනෙක් අර්ථය ගන්නවා කෙනෙක් අනර්ථය ගන්නවා. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරද්දී එහෙම වෙනවා නම් අපි බණ කියද්දී නොත් පටලැවෙන අය ඉන්නවා. පටලැවෙන අය. දැන් සාමාන්‍යයෙන් අපි උදාහරණයක් මම ඒකට කියන්නම්. දැන් අපි මිලින්ද ප්‍රශ්නේ කතා කිරීමේදී මිලින්ද ප්‍රශ්නයේදී ඉතාමත් අපිට වැදගත් වෙන කාරණාව තමයි යම් තරමකට නිධාන කතාව. මේ මේ මේ මේ රජතුමා සහ මිලින්ද රජතුමා සහ නාගසේන මහරහතන් වහන්සේ මුණ ගැහුනේ පුණ්‍ය සංස්කාරයක සම්බන්ධයන් නිසා. අන්න ඒක වැදගත්. ඊළඟට සුළු කුසලෙත් විපාක දෙනවා. දැන් සද්ධර්ම රත්නාවලියේ නාගසේන වස්තුව දක්වලා තියෙන්නේ සුළු කුසලෙත් මෙවැනි විපාක තියෙන බව තේරුම් අරන් අප්‍රමාදීව කුසල් කරන්න මේ පුණ්‍ය ධර්මයන් කරන්න කියන එක ඉස්මතු කරන්න. ඒක තමයි කී අර්ථය. ඒකට ඔහොම කියද්දී මේ පොත් ලියු අය ගැන යුග ගැන අපි එහෙම කතා කරනවා. නමුත් ඇත්තට මගේ ජීවිතේ නම් මට ගොඩාක් වැදගත් වෙන්නේ කුසලී. අර්ථේ මේ සංස්කාරයන්ගේ ස්වභාවය. තේරුණා නේද? ඒක ඒ අර්ථය ගන්න ඕන. ඊළඟ කාරණාව තමයි මෙතනදී අපිට ගොඩක් වැදගත් මිලිඳු රජුරෝ නාගසේන මහරහතන් වහන්සේගෙන් කුමක් ඇසුවාද? සාමාන්‍ය කතන්දර වගේ දේවල් කතන්දර වගේ දේවල් කියන කෙනාගෙන් අනුව සමහරවල් කතන්දරේ ස්වභාව වෙනස් වෙනවා. එයා පාවිච්චි කරන වචනේ, එයාගේ සිද්ධි ගැළපීම එහෙමයි. ඒවත් එකම ජාතක කතාව 10 දෙනෙක්ගෙන් අහන්නකෝ බලන්න. 10 විදියකට කියන්නේ. නමුත් ජාතක කතාවේ අර්ථය ගන්නකොට එකයි. ඒ නිසා ශාස්ත්‍රුන් වහන්සේ දහම් අර්ථ ගැනීමේදී වදාලා අත්තං ගන්නහති අනත්තං රිංජති. ඒ නිසා අර්ථය ගන්න අනර්ථය බැහැර කරන්න. සිංහල ජාතියක් විදිහට සිංහල ජාතිය මේ මේ මේ සිංහල ජාතිය නොයේ කෙනහිරිකම් වලට ලක් වෙ ඉන්න මේ කාලේ ඊළඟ මිනිසයන්ට එකතු වෙලා සෑයක් බෝධියක් ළඟ සාදුකාර දිදී සමූහයක් විදිහට වන්දනා කරන්ට බීසති ගැනීම ඉපදුන කාලයක අහිංසකව gedere ඉන්න මිනිසෙකුට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා අහිංසකව හිත පහදවා ගන්න එක්තරා ක්‍රමයක් විදිහට අපි මිලින්ද ප්‍රශ්නේ පටන් ගත්තා. කරුණා මෛත්‍රිය මුල් කරගෙන. තේරුණානේ? එහි අර්ථය ගන්න ඕන. අනර්ථය ගන්න හොඳ නැහැ. එහෙමයි. දැන් අපි කියමුකෝ දැන් සාමාන්‍යයෙන් අපේ අතින් අභිධර්මයේ කියලා මොකක් හරි පිට වුණොත් එහෙම කවුරු හරි අල්ලා ගන්නවා. දැන් හාඳුරු අභිධර්මයේ කියන මොකක්ද දැන් කියන්නේ? ඇත්තටම අපිට අභිධර්මයේ ගැන ਵਿਚාරය කරන්න කාලයක් නැහැ. ඒ කියන්නේ මම නම් කැමති කවුරු හරි අභිධර්මයේ ඉගෙන ගන්නවා නම්. අභිධර්මයේ හොඳට කතා කරනවා නම්. ස්වාමීන් එහෙම විවාදයේ පිනිස කරුණු මත පිහිටලා කරුණු සොයන්න උනන්දු වුණොත් ඉන්න එහෙම අපිට පාඩු සිදෙනවා. ගොඩාක් ඔය සාමාන්‍යයෙන් වාද විවාද කරන අයට වාද විවාදම තමයි ඉතුරු වෙන්නේ. දැන් මා වාද විවාද පටන් අරන් තමන්ගේ ජීවිතයේ අර්ථය කරා ගෙනිච්ච මම නම් හිතන්නේ මේ මිලිඳු රජුරෝ තරම් පින්වන්තයෝ නම් කොහේද ඉඳන්නේ මිලිඳු රජුරෝ මාර තිබ්බා පටලැවෙන ගතිය ඒක ඉතින් අර දහම් විග්‍රහ ඉදිරියේ සොන්නත් දූලි වෙලා ගියා එනිසා ඔබට මම කියන්නේ මිලිඳු රාජ ප්‍රශ්නේ තියෙන දහම් කරුණු හරිම අර්ථවත් හරිම අර්ථවත් සමහරවිට කියවාගෙන යනකොට සමහරවිට අපි මේ පොත බලලා වැඩසටහනක් නිසා කියවාගෙන යනකොට සමහර තැන් අපි නොදැනුවත් හරි මගහැරුණොත් එහෙම නමුත් මම ආපහු පස්සේ බලලා ඒ මග මගහැරිච්ච කරුණක් තියෙනවා නම් ආපහු පස්සේ වැඩසටහනේ හරි එක කියනවා එහෙමයි ස්වාමී ඒසක් කන් යොමු කරගෙන අහන එකයි තියෙන්නේ වටිනාකම අනිත් එක මම අපි මතක් කළා මේ මේ මිලිඳු රාජ ප්‍රශ්නේ පොත් තියෙනවා බාහිර පරිවර්තනක් තියෙනවා අපේ මහමෙවුනාවේ පරිවර්තනක් තියෙනවා ලොකු ශාවින්නාංශයේගේ ඒ නිසා මේ පොතත් ගන්න ඔබත් කියවන්න කවුරු හරි අහිංසක කෙනෙක් ධර්මයේ සිත පහදවා ගන්න කෙනෙක් කොහේ හරි ඇති ඔහු වෙනුවෙන් තමයි මේ ධර්මය අපි කියන්නේ වාද විවාද පිණිස නොවේ. සාමාන්‍යයෙන් අපි කිසිසේත් වාද විවාද තර්ක විතර්ක පිණිස කැමති නැහැ. අපි අපිට අපේ ගුරුවරු ධර්මයේ ඉගැන්වුවේ සරණක් හොයාගෙන යන්න. අපිට සම්පූර්ණ මේ ධර්මයේ විශ්ලේෂණය කරන්න, ගවේෂණය කරන්න, මතවාද ඛණ්ඩනය කරන්න, සමාජයේ සුද්ධ කරලා දාන්න ඕව අපිට ගුරුවරු උගන්වලා නැහැ අපිට උගන්වන්නේ මේ අපේ ගුරු අපේ ගුරු ස්වාමීන් වහන්සේ ගැන්වේ දුර්ල මනුස්ස ජීවිතය තාමත් දුර්ලභයි දුර්ලභ මනුස්ස ජීවිතයේ මේ අවසාන නැවක් වගේ මේ බුද්ධ ශාසනයේ නුඹලාට ලැබුණා මේ ලැබිච්ච වෙලාවේ පිළිසරණක් හොයන්න බුදුරජාණන් වහන්සේගේ සරණ සොයා ගන්න ධර්මයේ සරණ සොයා ගන්න සංඝයාගේ සරණ සොයා ගන්න කියලා ඒ සරණේ සරණේ පිහිටක් අපි සොයාගෙන යන ගමන් සරණේ පිහිට ලැබමින් මේ අන් අයටත් සිත පහදවාගෙන මේ බුද්ධ ශාසනය පිහිටක් ලබා දෙන්න මේ ධර්මයේ කියන්නේ. මිසක්කා අපිට මේ සමාජයේ සම්පූර්ණ සුද්ධ කරලා දාන්නවත් එහෙම නැත්නම් මේ දහම් ග්‍රන්ථ මේ විශ්ලේෂණය කරන්නවත් සූත්‍ර විනය අභිධර්මයේ කියන වගේ අභිධර්මයේ පස්සේ දාවේ කලින් දාවේ කොයි කාලෙද ලියුනේ ඒවා පිණිස නෙවෙයි අපි මේ. ඒවට අතීතයේ ගොඩාක් අය පහළ වුණා. පහළ වෙලා හම්මේ ඒවා විග්‍රහ කරලා ওই අටුවාවල තියෙන විස්තර බලන්න අටුවාවල කියවගෙන යනකොට තියෙනවා ඒ කාලෙත් ওই අභිධර්ම කතා ඕවා හරි වාද විවාද. ඉතින් ඔක්කොම වාද විවාද කරලා මැරිලා ගියා. ඒකට අපිට වැදගත් වෙන්නේ ඒක නෙවෙයි දහමින් පිටක් හොයාගන්න එක. ඉතාමත් වටිනවා මිලින්ද ප්‍රශ්නේ. මිලින්ද ප්‍රශ්නේ ಗುಣධර්ම විස්තර කරලා තියෙන හැටි. ඊළඟට මාර්ගයේ වැඩෙන හැටි විස්තර කරලා තියෙන හැටි. දැන් අපි අහලා තියෙනවා නම් ශ්‍රද්ධාව, අපි අහලා තියෙනවා නම් සීලය, ඒක නාගසේන මහරහතන් වහන්සේගේ උපමා මගින් විග්‍රහ කරන හැටි. හරියගේ. එහෙමයි ස්වාමී. ඉතින් ඒ නිසා අදත් අපිට පුළුවන් මෙලින්ද ප්‍රශ්නේ යම් පරිච්ඡේදයක් කතා කරන්න. අවසරයි ස්වාමීනි. ඔබට අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ අප සියලු දෙනාට අනුශාසනා කළා. ඉතින් අපි මේ මිලිඳු රාජ ප්‍රශ්නෙන් වැෑහෙන සදහම් රසය අද දවසේ විඳගනිමු. මෙබඳු මෙබඳු අර්ථ සහිත උතුම් ධර්මයේ දේශනා කළේ අපගේ භාග්‍යවතුන් වහන්සේ කියලා. අපිට සාත්‍රු ගෞරවය අපේ හදවතේ ඇති වෙනවා නම් ඒ ධර්මයේ පිළිබඳ තේජස් මෙතර මෙතරම් තේජස් ධර්මයක්ද කියලා අපට ගෞරවය ඇති වෙනවා නම් ඒ මත ශ්‍රද්ධාව පිහිටලා සසුනට වැඩම කරපු මහා සංඝරත්නය ගැන ශ්‍රද්ධාව ඇති වෙනවා නම් අපිට ඒ මොනතරම් වාසනාවක්ද මේ ජීවිතේ මේ මොහොත අපිට මොනතරම් වාග්ය සම්පන්න මොහොතක්ද ඒ නිසා අපි හැමදෙනාම මෙත්සිත ඇති කරගෙන අපි දහම් පිළිසඳර සඳහා අපගේ පින්වත් ස්වාමින් වහන්සේට ආරාධනා කරමු ස්වාමීනි අවසරයි මෙතන සිට අපිට කරුණ ඔබ වහන්සේ දේශනා කරන සේක්වා ඔව් දැන් අපි මේ මේ සත්‍ය අපි ස්වාමීනි ඔව් අපි දැන් මීට කලින් අපි කතා කළේ ප්‍රඥාවත් යෝනිසෝ මනසිකාරයත් ගැනනේ. එතකොට ප්‍රඥාවත් යෝනිසෝ මනසිකාරයත් ගැන කතා කරන්න හේතුව තමයි රජ්ජුරුව ප්‍රශ්නයක් ඇහුවනේ කෙනෙක් මැරුණාට පස්සේ උපතක් කරා නොයන්නේ කොහොමද කියලා. එහෙමයි. මේ මේ නාගසේන මහරහතන් වහන්සේ උත්තරයක් දුන්නා. යෝනිසෝ මනසිකාරයත් ප්‍රඥාවත් අන්‍ය වූ කුසල් දහමුත් නිසා කෙනෙක් ප්‍රතිසන්දියකට නොයනවා කියලා. ඊට පස්සේ රජුරෝ ඒ කරුණ අල්ලගත්තා. එකින් එක අල්ලගත්තා. ඇහුවා මානසිකාර්ය කියන්නේ මොකද්ද? එහෙමයි. ඒක කිව්වා මානසිකාර්යයේ ස්වභාවය තමයි යමක් ග්‍රහණය කරගන්න එක. ප්‍රඥාවේ ස්වභාවය තමයි යමක් සිඳින එක. යමක් සිඳිනවා කියලා කියන්නේ මෙතන කෙලෙසය. බැඳීම, චන්දරාගය, බන්ධනය සිඳලා දානවා කියන එක. ඒකට ඒක උපමාවකින් විස්තර කළා යවමිටියක් කෙනෙක් වම් අතින් අල්ලගෙන දකුණු අතින් දෑකැත්තෙන් කපලා දානවා වගේ. ඒකට දකුණු අතින් වම් අතින් ගොනු කරගන්න එක මේ මානසිකාර විදියට දකින්න කිව්වා. ඒ සිඳින එක ප්‍රඥා විදියට දකින්න කිව්වා. ඉතින් එහෙම විස්තර කරලා ඊළඟට රජතුමා දැන් දැන් අද මේ කොටස තියෙන්නේ. අද හරි ලස්සනයි මේ මේ මේ දහම් පරයය. අවශ්‍යයි ඉතින් තියෙනවා මේ මිලිඳු රජුව දැන් අහනවා නාගසේන මහරහතන් වහන්සේගෙන් ස්වාමිනී නාගසේනයන් වහන්සේ අන්‍ය වූ කුසල් ධම්මිය කියා යමක් මෙහිදී කියුනේය. දැන් අර කලින් එහෙමයි. ඒ අන්‍ය වූ කුසල් දහම් මොනවාද? අහනවා ඒ අන්‍ය වූ කුසල් දහම් මොනවාද? ඊට පස්සේ කියනවා මහරජාණෙනි සීලය, ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධිය යන මේවා අන්‍ය වූ කුසල් දහම්. දැන් අර උපතක් කරා යෑම වළක්වන කුසල් දහම් තියෙනවනේ. එතකොට ඒකෙදින් අන්‍යෝ කුසල් දහම් කියලා නගසේන මහරහතන් වහන්සේ සංක්ෂිප්තව කිව්වා. රජුරවහන මොනවද ඒ? ඊට පස්සේ රජු මේ නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරනවා සීලය, ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධිය මේවා තමයි අන්‍ය කුසල් දහම්. වෙනත් කුසල් දහම්. ඊට පස්සේ අහනවා ස්වාමීනි සීලේ ස්වභාවය මොකක්ද කියලා. මෙන්න මෙතනදී දැන් රහතන් වහන්සේ විස්තර කරනවානේ සීලය, ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධිය කියලා. දැන් රජතුමාට ඕක මතක හිටිනවා. ඉතින් රජතුමා ඔකේ අකුරක්වත් මං අරගෙන දෙන්නේ නැහැ දැන්. දැන් රජතුමා සීලය මොකක්ද කියලාත් අහනවා. ශ්‍රද්ධාව මොකද්ද කියලාත් අහනවා. වීරිය මොකද්ද කියලාත් අහනවා. සමාධිය මොකද්ද කියලාත් අහනවා. දැන් රජතුමා ඉස්සල්ලාම ඇහුවා ස්වාමීනි සීලය කියලා කියන්නේ මොකද්ද? සීලේ ස්වභාවය මොකද්ද? සීලේ ස්වභාවය මොකද්ද කියලා අහපු ප්‍රශ්නෙට අපේ නාගසේන මහරහතන් වහන්සේ මේ විදිහට තමයි උත්තර දෙන්නේ. මහරජාණනි සීලේ ස්වභාවයේ සියලු කුසල් දහම් වල පැවැත්ම පිහිටීමයි. හරි වැදගත්. මේක හොඳට ඔබ මතකයේ තියාගත යුතු කරුණක්. සීලේ ස්වභාවය තමයි සියලු කුසල් දහම් වල පැවැත්ම තියාගන්න පුළුවන් ශක්තිය තියෙන්නේ සීලේ. අපි කියමුකෝ උපන් ශ්‍රද්ධාවක් තියෙනවා කියලා. ඒ ශ්‍රද්ධාව කොච්චර පවතිනවද කියන එක තීරණය කරන්නේ සීලෙන්. අපි හිතමු කෙනෙක්ගේ වීරියක් උපදිනවා කියලා. ඒ වීරිය කොච්චර කාලයක් එයාට පවත්වන්න පුළුවන්ද කියලා තීරණය කරන්නේ සීලෙන්. අපි කියමු කෙනෙක්ගේ සමාධියක් උපදිනවා කියලා. ඒ සමාධිය ඔහුට කොච්චර කාලයක් තියාගන්න පුළුවන්ද කියලා තීරණය කරන්නේ සීලෙන්. මේක තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ සිහිය පවත්වනවා කියමුකෝ. ඒ සිහි පවත්වන සිහිය කොච්චර කාලයක් තියාගන්න පුළුවන්ද කියලා තීරණය කරන්නේ සීලෙන්. සියලු කුසල් දහම් වල පැවැත්ම පිහිටීම තමයි සීලයේ ස්වභාවය. ඉන්ද්‍රිය, බල, බොජ්ජංග, මාර්ගාංග, සතිපට්ඨාන, ඉරිදිපාද, ධාන, විමෝක්ෂ, සමාධි, සමාපatti ආදී සීලයේ මත පිහිටා තිබේ. දැන් මෙතන තියෙනවා ස්වාමීනි විස්තර කළේ සත්‍විස් බෝධිපාක්ෂික සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම. එහෙමයි. සත්‍විස් බෝධිපාක්ෂික ධර්මම පිහිටලා තියෙන්නේ සීලය මත. දැන් ඔන්න දැන් බලන්න නිවන් මාර්ගයේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්මනේ. එහෙමයි. එතකොට සංයුත නිකායේ නිර්වාණ ගාමිනී ප්‍රතිපදාව විදිහට සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම පෙන්නනවා. එතකොට ඒක සීලය මත. දැන් ඔබට මතක ඇති පහුගිය කාලවල ගියානේ සීලය ඕනේ. මේ නිවනට සීලය ඕනේ. නිවන් දැක්කට පස්සේ සීලය රැකෙනවා. කියලා. දැන් එතකොට ඒ ඒ ඒවනායි ඔවුන්ගේ හිතලු හිතන දේවල්. ඒ කියන්නේ සමහර අයට තියෙනවා සාමාන්‍යයෙන් ප්‍රතිබහන ශක්තියක්. ඒ කියන්නේ ඔහුට කරුණු වෙනවා, දහම් කරුණු තේරෙන්න වගේ ගන්නවා. නමුත් ඔහුගේ අතින් සීල් කැඩෙනවා. ඔහුට සීලේ රැකගන්න බැරි වෙනවා. නමුත් සීලේ රැකුන්නේ නැහැ කිය පළියට අර ප්‍රතිබහන ආදී හැකියාවල් අඩු වෙන්නේ නැහැ. එතකොට ඔහු හිතනවා මගේ මට ඥානයක් තියෙනවා අවබෝධයක් තියෙනවා මගේ අතින් මේ කච්චේ සීලයයි කියන ඒවා මා තුළ පිරෙන්නේ නමුත් මට අවබෝධ ඥානයක් තියෙනවා එහෙනම් අවබෝධ ඥානෙට සීලිය ඕන වෙන්නේ නැහැ කියලා අන්න දෘෂ්ටි වලට බැස ගන්නවා ස්වාමීනි නමුත් සත්‍ය වශයෙන් සීලය නැති වුණොත් බිඳුනොත් සත්‍ය සත්‍ය වශයෙන් සීලේ නැති වුණොත් මේ කුසල් දහම් පිළිටන්නේ උපමාවකින් තියෙනවා. දැන් හරි ලස්සනයි මේ විස්තරේ. ස්වාමීනි මේ අවසරයි අනේ ස්වාමීනි මේ අපේ හිත ඊතරම්ම මුලා වෙනවා අපි දැන් පුද්ගලය වශයෙන් ගන්න නැතුව සිත් විශේෂ ගත්තොත් එහෙම අර වහන්සේ කලින් සඳහන් කළ විදිහට අපට අදහස් දරාගත්තොත් එහෙම අපි මේ ශාස්ත්‍රුන් වහන්සේගේ මෙතරම් පාරිශුද්ධ විවරණයේ තියද්දී අපි එහෙම අදහස් දරාගත්තොත් ඔව් ඒ ඒ ඒක ඉතින් තමන්ගේම අභාග්‍යය දැන් ඒ බුද්ධ බුද්ධ වචනයට මුල් තැන දුන්නේ නැත්නම් ඉතින් මේ රහතන් වහන්සේලා ඔක්කොම බුද්ධ වචනයට මුල් තැන දීලානේ මේ ධර්මයේ කියන්නේ ඊළඟට තියෙනවා මහරජාණනි සීලේ මත සිටින යෝගාවචර තෙමේ සීලේ නිසාම සීලේ මත සිටම පංච ඉන්ද්‍රිය වඩයි. ඊළඟට සීලේ මත පිහිටලාම පංච බල වඩයි. ඊළඟට මේකේ තියෙනවා මහරජාණන් සීලයේ මත පිහිටි යෝගාවචර තෙමේ සීලේ නිසාම සීලයේ මත පිහිටම පිහිදාම පංච ඉන්ද්‍රිය වඩයි සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය. සියලු කුසල් දහන් නොපිරෙයි. සීලයේ මත පිහිටලා තමයි සද්ධා ඉන්ද්‍රිය වඩන්න තියෙන්නේ. වීරිය ඉන්ද්‍රිය වඩන්න තියෙන්නේ. සති ඉන්ද්‍රිය වඩන්න තියෙන්නේ. සමාධි ඉන්ද්‍රිය වඩන්න තියෙන්නේ. ප්‍රඥා ඉන්ද්‍රිය වඩන්න තියෙන්නේ. කුසල් දහන් වලින් පිරෙහෙන්නේ නැතුව ඔහුව පවත්වාගෙන යන්න පවත්වාගෙන යන්න හරිය උපකාරයි සීලය. සාමාන්‍යයෙන් දැන් ඒක මහත්ය ප්‍රකට වෙන කාරණාවක්. සාමාන්‍යයෙන් කුසල් දහම් වලින් පිරිහෙනවා කියනකොට ප්‍රකටව පේන එක තමයි සිල් කැඩෙන්න ගන්නවා. එහෙමයි ස්වාමීනි. ඉන්ද්‍රිය සංවරය නැමැති කුසල් දහමකින් ඔහු පිරිහෙනවා නම් සීලේ කොහේ හරි දෝෂ එනවා. ශ්‍රද්ධාවේ පිරිහීමක් කොහෙන් හරි ආව නම් කොහෙන් හරි සීලේ දෝෂ එනවා. එහෙමයි. එහෙමයි ඒකයි. ඒ නිසා තමයි අර බුදුරජාණන් වහන්සේ මට මතක හැටියට සෝන දණ්ඩ සූත්‍රයේ වෙන්න ඕන. දීඝනිකාය සූත්‍ර දේශනාවක තියෙනවා පදේශකාරී පදේශකාරී ආරාධේති. ඒ කියන්නේ සීලය රැකෙන්නේ කොටසක් නම් අවබෝධයත් කොටසයි. පරිපූර්ණකාරීච පරිපූර්ණ. පරිපූර්ණ වශයෙන් සීලී. දෝෂයක් නැතුවම පරිපූර්ණ වශයෙන් සීලී රැකෙනවා නම් මේ ඒ සූත්‍ර දේශනාවේ තියෙන ඔහුගේ අවබෝධයත් පරිපූර්ණ පරිපූර්ණත්වයක් කරාම යනවා කියලා. එහෙමයි ස්වාමීනි අවශ්‍යයි. ඒතර තම තමන්ගේ ජීවිතේ පිරිහෙනවද නැද්ද කියන එක මේ සීල් රැකීම තුළින්ත් හොයන්න පුළුවන්. ස්වාමීනි මේ සීලය බිඳෙන්නේ නැති උවදුරු රහිත තැන මොකද්ද ස්වාමීනි? සීලය බිඳ දැන් පංච සීලය බිඳෙන්නේ නැති උවදුරු රහිත තැන සක්කාය දිට්ඨි ප්‍රහාණය වුණ තැන. ඉතින් ඒ වගේ තියෙනවා. දැන් බලමු තව ඉදිරියට කොහොමද අපේ රහතන් වහන්සේ විස්තර කරන්න කියලා. ඊට පස්සේ දැන් මේකෙන් තේරෙනවා ශ්‍රද්ධාව, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය. ඉන්ද්‍රිය ධර්ම කියලා කියන්නේ ක්‍රියාත්මක වෙනවා. පැහැදෙන කාරණාවක් යෙදිච්ච තැන ඉක්මනට ඒ ඉන්ද්‍රිය සද්ධා ඉන්ද්‍රිය ක්‍රියාත්මක වෙනවා. දැන් කාරණාවක් යනකොට වාද විවාද කරන අදහසක් තිබ්බොත් අඩුපාඩු හොයන අදහසක් තිබ්බොත් ඒ අඩුපාඩු හොයන අදහස නැමැති ඉන්ද්‍රිය ඔහුගේ ක්‍රියාත්මක වෙනවා. ඒතර ඔහුට ඉන්ද්‍රියක් විදිහට තියෙන අන් අයගේ අඩුපාඩු හේවීම. ඒතර කරුණා කියපු ගමන් අඩුපාඩුවම හොයනවා. දැන් ඒක මෙහෙමනේ ඒක බලන විදිහට දැන් අපි දෙන්න මෙතන සාකච්ඡා කරනවා. මම කල්පනා කරනවා මේ තියෙන කරුණ කොහොමද පැහැදිලිව කියලා දෙන්නේ කියලා. ඔබ කල්පනා කරනවා මේ කියන දේවල් අහගන්න ඉන්න ගමන් ආන්දරගෙන් කොහොමද ප්‍රශ්නයක් ආන්නේ කියලා. ඊට පස්සේ මේ වැඩසටහන කැමරා කරන අය බලනවා මේකේ හොඳට මේකේ ලොකේෂන් කොහොමද කියලා. එයාලා ඉන්නේ ඒකේ. මේකේ සවුන්ඩ් බලන කෙනා කල්පනා කරනවා හඬ කොහොමද නිවැරදිව එන්නේ. නේද? ඒතර මේ මේ වීඩියෝ එක එඩිටින් කරන කෙනා කල්පනා කරනවා මේ වීඩියෝ එකේ දෝෂයක් නැතුව කොහොමද දාන්නේ. එකම වැඩසටහන නේද? එහෙම නේද? ආන්න ඒ වගේ තමයි. ශ්‍රද්ධාව පැහැදීම නැමැති කරුණු එනවා. පහදින්න ඕන දේවල් සිද්ධ වෙනවා. සිද්ධ වෙනකොට ඔහු තුල ඉන්ද්‍රියක් පිහිටලා තියෙනවා නම් ශ්‍රද්ධාව නැමැති ඒක ක්‍රියාත්මක වෙනවා පහදින්න. ඒ ශ්‍රද්ධා ඉන්ද්‍රිය නැත්තම් පහදින්නේ නැහැ. ඊට පස්සේ තියෙනවා වීරි. දැන් අපි කියමු රූපයක් ඉදිරියේ ඇස නැමැති ඉන්ද්‍රිය ක්‍රියාත්මක වෙනවානේ. ඒ රූපේ ඉදිරියේ ඇහැ නැමැති ඉන්ද්‍රිය ක්‍රියාත්මක වෙන්නේ. ශබ්දයේ ඉදිරියේ ක්‍රියාත්මක වෙන්නේ ඇහැ නෙවෙයි. කන ක්‍රියාත්මක වෙන්නේ. ඒතර කන නැමැති ඉන්ද්‍රිය ක්‍රියාත්මක වෙන්නේ ශබ්දේ නැමැති කාරණාවත් එක්ක. පැහැදිලිද? ඊළඟට රසයේ නැමැති කාරණාවත් මුල් කරගෙන තමයි දිව නැමැති ඉන්ද්‍රිය ක්‍රියාත්මක වෙන්නේ. පහස නැමැති කාරණා මුල් කරගෙන තමයි කය නැමැති ඉන්ද්‍රිය ක්‍රියාත්මක වෙන්නේ. සිතවිලි නැමැති කාරණාවත් එක්ක තමයි මනස නැමැති ඉන්ද්‍රිය ක්‍රියාත්මක වෙන්නේ. රූප ඉදිරියේ ඇස ක්‍රියාත්මක වෙන්නේ යම්සේද? පහදින්න ඕන කාරණාවක් ඉදිරියේ ක්‍රියාත්මක වෙන දෙයට කියනවා සද්ධා ඉන්ද්‍රිය. ඊට පස්සේ වීරිය ඊළඟට තියෙනවා වීරිය ඉන්ද්‍රිය. නැගී හිටින්න අකුසල් ප්‍රහාණය කරන්න කුසල් උපද්දවා ගන්න යම්සේ ශක්තියක් ඔහු තුල උපද්දනවද? වීරිය ඕන තැන ක්‍රියාත්මක වෙන යම්කි ස්වභාවයක් තියෙනවා. ඒකේ වීරි ඉන්ද්‍රිය. වීරි ඉන්ද්‍රිය ස්වභාවය තමයි වීරිය කළ යුතු තැන ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ සති ඉන්ද්‍රිය සිහිය ක්‍රියාත්මක විය යුතු තැන ඒ අදාළ දේ ඉදිරියේ ක්‍රියාත්මක වෙනවා. සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය සංසිඳීම, ප්‍රඥා ඉන්ද්‍රිය ඒකේ යථා ස්වභාවය තේරුම් ගන්න. ඉතින් මේ විදිහට කුසල්ද මේ ඔක්කොම ටික මොන ඉන්ද්‍රියක් හරි මේවා වැඩකරනද මේ ඉන්ද්‍රියම් පවත්වාගෙන තියාගෙන ඉන්න පුළුවන් ස්වභාවයේ තියෙන්නේ සීලියත් එක්ක. ඊට පස්සේ කියනවා සාමීනි උපමාවක් කියන්නේ ඔක තේරුම් ගන්න. අපේ නාගසේන මහරහතන් වහන්සේ විස්තර කරනවා මහරජාණෙනි වැඩි වර්ධනය වී විපුල බවට පත්වෙන ගස් කොළන් ආදී සැලවෙන යම්කිසි දේවල් ඇද්ද ඒ සියලු දේවල් වැඩෙන්නේ වර්ධනය වෙන්නේ විපුල බවටපත් වෙන්නේ පොළොව ඇසුරු කොටගෙන පොළොව මත පිහිටාය පැහැදිලිනේ මහරජාණෙනි ඔය අයුරෙන්ම සීලය මත සිටින යෝගාවචරතේ මේ සීලේ නිසාම සීලය මත සිටම පංච ඉන්ද්‍රිය වඩයි සද්ධා ඉන්ද්‍රිය විරිය ඉන්ද්‍රිය සති ඉන්ද්‍රිය සමාධි ඉන්ද්‍රිය ප්‍රඥා ඉන්ද්‍රිය ගස් කොළන් යම්තාක් තියනවාද යම්තාක් ගස් කොළන් තියෙන්නේ පොළොව මත පොළොව මතමයි තියෙන්නේ එතකොට පොළොව අපි පොළොව මත තියෙන ගස් විදියට අපි කියමු උඩවැඩියා ගහක් ගත්තත් ඕකිඩ් එකක් ගත්තත් ඒත් පොළොව ඇසුරු කරගෙන තියෙන්නේ අනිවාර්යයෙන් පොළොවේ සම්බන්ධයක් ඔහුට තියෙන්න ඕන ඊළඟට ගස් කොළන් පොළොව මත පිහිටලා තියෙන්නේ ඉතින් ඒ නිසා නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරනවා මේ මේ උපමාව අපි නාගසේන මහරහතන් වහන්සේ විස්තර කරනවානේ මේ උපමාව ওই විදිහටම සූත්‍ර දේශනාවේ තියෙනවා එහෙමයි දැන් සංයුත නිකායේ මේ සත්‍විස් බෝධිපාශික ධර්ම විග්‍රහ කරන තැන්වල මේ උපමාව තියෙනවා ඒතර රහතන් වහන්සේ බුද්ධ වචනේම මේ කරුණ ඉස්මතු කරනවා මතක තියාගන්න ඕනම ගහක් හදන්න තියෙන පොළොව මත ඒ නිසා මේ බුද්ධ ශාසනයේ යන්තා ගුණධර්ම දිනු කරනවාද? ඒ ගුණධර්ම සීලේ පිහිටලාමයි කරන්න තියෙන්නේ. ඒ නිසා ඔහුගේ ගුණධර්ම යම්සේ වැඩෙනවද? ඊට සාපේක්ෂව සීලියත් වැඩෙනවා. සීලේ යම්සේ වැඩෙනවද? ඊට සාපේක්ෂවම මේ ගුණධර්මත් වැඩෙනවා. එතකොට තවත් ගත්තොත් බුද්ධ වචනයක් බුද්ධ වචනේ තියෙනවා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කර දේශනා කළා තියෙනවා යත් සීලං තත්ත පඤ්ඤා. යම් තැනක සීලයේ තියනවාද එතන ප්‍රඥාව ඇත. යත් පඤ්ඤා තත්ත සීලං. යම් තැනක ප්‍රඥාවද එතන සීලිය ඇත. සීලවතෝ පඤ්ඤා සීලවන්තයා ප්‍රඥාවන්තේ පඤ්ඤවතෝ සීලං ප්‍රඥාවන්තයා සීලේ සීල පඤ්ඤානං චකෝ බ්‍රහ්මන ලෝකේ අග්ගමක්ඛායති සීලයයි ප්‍රඥාවයි ලෝකයේ අග්‍ර දෙයක් කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළා. සීලයත් ප්‍රඥාවත් අග්‍රයි. ඒ නිසා අද කාලේ නම් සීලය ගොඩාක් සැහැල්ලු කොට හිතන්නේ. ගොඩාක් සීලේ සැහැල්ලු කොට හිතන්නේ. දැන් අපි කියමු පින්කමක් කරන්න ගියා කියලා. පින්කමක් කරන්න ගියාට පස්සේ බොරුවක් කියලා හරි කරනවා. හොරෙන් ගෙනල්ලා හරි පින්කම කරනවා. ඒතොර ඒ පින්කම කරන්නේ මොකක් හරි නිවන් දකින්නනේ. නිවන් දැකීම මුල් කරගෙන කුසල් උපද්දවන්නයි පින්කම කරන්නේ. නමුත් ඒ එයාගේ ඒ ගුණධර්ම පිළිටන්න ඕනේ සීලය මත. ඒ නිසා මතක තියාගන්න පින්කමක් කරද්දී අනිවාර්යයෙන්ම සීලය ගැන සැලකිලිමත් වෙන්න. සීලය ගැන අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න. සීලේ බිඳගෙන කරන පින්කම් වලට අත ගහන්න එපා. සීලේ බිඳගෙන කරන පින්කම් වලට අත ගහන්න එපා. ඊළඟට දානයක් වුණත් ඒකනේ බුදුරජාණන් වහන්සේ වදාළේ යෝ සීලවා සීලවන්තේසු දදාති දානං. සිල්වත් කෙනෙක් සිල්වත් කෙනෙකුට දෙන දානේ අග්‍රයි කියලා ගොඩාක් පින් වැඩෙනවා කියලා. ඒ නිසා දානයක් දෙද්දී සීලය ගැන හිතන්න. බුදුරජාණන් වහන්සේ වදාළ සීලය ගැන හිතන්නේ නැතුව දුස්සීලව කෙනෙක් දන් දෙනවා. දුස්සීලව කෙනෙක් දන් දීලා දන් දුන්නාට පස්සේ ඒක ඔහුට විපාක දෙන්නේ ඒ දානයයි සීලයයි දෙක ගත්තම ඉක්මනට සීලේ විපාක දෙනවා. ඔහු තිරිසන් ලෝකෙට වැටෙන්න පුළුවන් කිව්වා ඒ දුස්සීලකම මුල් කරගෙන. නමුත් දන් දීම නැමැති පින මුල් කරගෙන ඔහු තිරිසන් ලෝකෙ වැටුණත් ආහාර පාන දෙනවා. පෝසත් ගෙවල් වල බල්ලන් වෙලා උපදිනවා. ඊළඟට හොඳ අලිය ඇතු වෙලා උපදිනවා. අස්පයෝ වෙලා උපදිනවා. මේ විදිහට ඊට පස්සේ ඔවුන් ගැන හොඳට හොයනවා බලනවා නාවනවා කවනවා පොවනවා ඒ වදාහි ඔවුන් සසරේ දීලා නමුත් ඔවුන් තිරිසන් ලෝකෙ ඉපදුනේ දුස්සීලකමක් මුල් කරගෙන පැහැදිලිද ඉතින් ඒ නිසා හැම කුසල් දහමකටම මුල් වෙන්නේ සීලයයි ඉතින් අපි කියමු ස්තූපයක වැඩ කරන්න ගියා කියලා ඔන්න චෛත්‍යයක ශ්‍රම දාන කරන්න ගියා පුරුදු උනොත් උදේ පාන්දරම ගිහිල්ලා ඒ නැතන් ගිය වෙලාවේ පන්සිල් සමාදන් වෙලා වත් කරනවා දුර වත් කරද්දී සිල්පද පහට හානි වෙන්න දෙන්නේ නැතුව වත් කරනවා. ඔන්න ඔහුට නම් ඒ කරන පින අනිවාර්යෙන් ඔහුගේ විමුක්තිය කරා එනවා. ඔහු කැඳාගෙන යනවා. මොකද මේ කුසල් දහම් පිහිටන්නේ මොන ගහක් ගෙනවත් හදන්න පොලොවක් ඕන. ඒ පොලොව වගේ කිව්වා සීලය. ඔන උපමාවකින් වදාලා වදාරනකොට මහරජතුමා දැන් අපිට උපමනකින් අපි සාමාන්‍යයෙන් කිව්වත් හා එහෙමයි ඇත්තනේ නම් කියනවනේ. මිලිඳු රජුරු එහෙම නැහැ. මිලිඳු රජතුමාගේ හරි පුදුමේ තමයි සමහර ඒවා නැවත නැවත අහනවා. ස්වාමිනී තව උපමාවක් කියන්නේ. ස්වාමිනී නැවත තව උපමාවක් කියන්නේ කියලා. ඊට පස්සේ අපේ නාගසේන මහරහතන් වහන්සේගේ ඉවසීම කියන්නේ සාමාන්‍යයෙන් අපෙන් නම් එකපාරක් දෙපාරක් ඇහුවොත් සමහරවිට අපිට තරහ යන ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා නමුත් අපේ නාගසේන මහරහතන් වහන්සේ යම් තාක් උපමා ඉල්ලයිද ඒ තාක් උපමාවෙන් දහම් කරුණු විස්තර කරනවා. ඒක සංගරුවනේ කෘත්‍යයනේ. සාමිච්චි පරිපන්න වූ සංගරුවන ධර්මයේ එසේ දේශනා කරන ඉවසීමෙන් යුතුව. ඉතින් ඒ සාමිච්චි පරිපන්න භවේ ප්‍රතිමූර්තිය තමයි රහතන් වහන්සේලා. අනිසංගයා ඒක පුරුදු කරගෙන යනවා. ඒ නිසා සාමිච්චි පරිපන්න වූ අපේ නාගසේන මහරහතන් වහන්සේගෙන් රජ්ජුරුව ආපහු ආනෝ ස්වාමීන් ආය උපමාවකින් කියන්නේ ඒ වෙලාවේ දේශනා කරනවා මහරජාණෙනි බලය උපදවාලන යම් කර්මාන්ත ආදී ඇද්ද ඒ සියල්ල කෙරෙන්නේ පොළොව ඇසුරු කොට පොළොව මත පිහිටාය මහරජාණෙනි ඔය ආයුරින්ම සීලයේ මත සිටින යෝගාවචර තෙමේ සීලේ නිසාම සීලයේ මත සිටම පංච ඉන්ද්‍රිය වඩයි සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය. බල උපදනවා කියලා කියන එක මොකද්ද මෙතන දැන්? මෙතන බලය උපදවාලන යම් කර්මාන්ත කියලා කියන්නේ යම් කිසි ශක්තියක් අරගෙන අපි කියමු ඇවිදිනවා නම් හිටගෙන ඉන්නවා නම් ඉඳගෙන ඉන්නවා නම් නිදාගෙන ඉන්නවා නම් නේ එහෙම නැත්නම් යම්කිසි ඔහු යම්කිසි කායික ක්‍රියාවක් කරනවා නම් යම්කිසි වැඩක් කරනවා නම් ඒ හැම එකක්ම කරන්නේ පොළොවේ හිටගෙන. පොළොව මත පිහිටලා තමයි අර වැඩ ටික කරන්නේ. අපි ඉරියව් හතර ගත්තත් යන්නේ එන්නේ ඉඳගන්නේ හිටගන්නේ පොළොවත් එක්ක ඇසුරු කරගෙනනේ. ආන්න ඒ වගේ තමයි කිව්වා. ශ්‍රද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය ආදී ඉන්ද්‍රිය ධර්ම මේ ගුණ ධර්ම මේ වැඩෙන්නේ සීලයත් එක. සීලය තමයි පොළොව. මොන සෙල්ලම දාන්නත් පොළොව වන. ඒ නිසා සීලය ඒසා උපකාරයි. ඒතර සීලය කියලා කියනකොට මහන්නයා ගිහි අයට තියෙනවානේ පංච සීලේ. ඔවුන් අඩුම තරමේ පංච සීලේ වත්තරක් සින්ත උත්සාහ කරනවා නම්. සාමණේර ස්වාමීන් වහන්සේලාට දස සීලේ තියෙනවා. උපසම්පදා ස්වාමීන් වහන්සේලාට ප්‍රාථමෝක්ෂ සංවර සීලේ 227ක් සිල්පද තියෙනවා. අනුපුඩා වශයෙන් කෝටියක් සිල්පද. එතකොට පංච සීලය කියන එක ආරක්ෂා දැන් සමහර වෙලාවට සමහර ගිහි මිනිස්සු වාද විවාද කරනවා. හොඳටම බලන්න ඕන දැන් මම මේ බණ කියනවා. මම ඕන දැන් මේ බණ කියනවා. බණ කියනකොට කවට හරි මේ දේශනාව අහනකොට මං ගැන තරහක් එනවා කියලා හිතන්නේ මේ හාන්දරොන් ඕක කිව්ව වැරදි කියලා හිතනවා කියන්නේ. දැන් ඔබ බලන්න ඔබ දිහා ඔබ පන්සිල් රකින්න කෙනෙක්ද? දැන් බලන්න පන්සිල් රකින්න කෙනෙක්ද? දැන් ඔය මේ Facebook වලින් ඊළඟට ඉන්ටර්නෙට් එකෙන් ඔය එක එක වගේ අරහෙට මෙහෙට වාද විවාද තර්ක යනවානේ අපේ ධර්මයේ බේර ගන්න ඕනේ මේකයි කිය. දැන් බලන්න ඔබ ඔබ පංචශීල රකින්නවද? මේ බුද්ධ ශාසනය වැඩෙන්න භූමියවත් නැතුව සමහරලාට සංඝයා වහන්සේ නමකට උපසම්පදා ස්වාමීන් වහන්සේ නමකට ඇඟිල්ල දික් කරනවා. දික් කරපු ගමන් මේනවා. Taman හිතන්නේ Taman බුද්ධ ශාසනය බේරගන්න මේක කරන්නේ කියලා. නමුත් මේ බුද්ධ ශාසනය කියන්නේ සෙල්ලම් කරන එකක් නෙවෙයි. අනේ ස්වාමීනි ඔබ වහන්සේ බොහෝ කාරණා පැහැදිලි කරා මිලින්ද ප්‍රශ්නය ඇසුරෙන් මේ සීලය අපේ සීලය කොතරම් වටිනවද කියන කාරණා. ස්වාමීනි ඔබ වහන්සේ මතක් කළ පරිදිම මේ වෙන්න පුළුවන් දෙයක් තමයි අර ඇත්තට මේ මහාර්ග පින්කමක් කරන අවස්ථාවේ අපි චෛත්‍ය වන්දනාවක් හරි නැතිනම් දානයක් හරි ඒ විදිහෙන් සංවිධානය කරගෙන දන්නේම නැතුව බොරුවක් කියවෙන්නත් පුළුවන්. තවත් එහෙම සිල් බින්දෙන තැන් තියෙන්න පුළුවන්. ස්වාමීනි අද පටන් අපේ කොහොම මේ මේ මේ කාරණාව අහලා සැලකිලිමත් වෙන්න ඕන. ඉතින් මේ බුද්ධ වචනේනේ. ඉතින් ඒ නිසා පින්කම් දැන් සමහර අය පින්කම් දැන් නම් ඉතින් පින්කම් යෝගේ ඉවරයිනේ. දැන් ඉතින් මහා සෙනඟ පිරිවරාගෙන රැස් වෙලා ඒ විසි ගහගෙන කංචුක වැඳගෙන දැන් ඉවරයි. දැන් ඉවරයි කියලා කියන්නේ අතු ගැවිලා කියන්නේ නෙවෙයි. ඒ මිනිස්යාගේ හිතේ බය පැති ගැනීම උපදිනවා. මොකක් හරි කරදරයක් ඒද කියලා. නමුත් බය වෙන්න දෙයක් නැහැ. ඉතින් බුද්ධානුභාවයෙන්, ධම්මානුභාවයෙන්, සංඝානුභාවයෙන් මේ තේජස උපදිනවා. ලංකාවේ තියෙන කරදර ගැන සමුතුවේම අමෝතු බයක් ගන්න කාරණේ නැහැ. ඉතින් ඒව ගැන සැලකිලිමත් විය යුතුයි, සැලකිලිමත් වෙන්න ඕන. සාමාන්‍ය ජනතාවට කියන්න තියෙන්නේ අපි රටත් ජාතියත් ආගමත් ගැන කල්පනා කරලා සත්‍ය ක්‍රියා කරමින් වාසය කරන්න කියලා. ස්වාමීනි තව කාරණාවක් මේ සිහියට එනවා. අර අරබුද පැමුණුණු කල්ලි ගැටලු සහගත දැන් මතුණු කල්ලි ශ්‍රීලේ පිහිටන්න කියලා භාග්‍යවතුන් වහන්සේගේ අවවාදයේ තියෙනවා සාරණේම අවවාදය. ඒකේ මේ මොනවා හරි අරබුදයකට Taman ගැටුමක් හෝ වේවා නෑ මෙහෙම මෙහෙම දැන් මෙහෙම තියෙනවා දැන් සාමාන්‍යයෙන් මෙහෙම එකක් තියෙනවා දැන් අර්බුදයක් කියලා කියන්නේ දැන් මෙහෙම හිතන්නකෝ දැන් අපිට ඉදිරියට අනාගතයේ අර්බුද පේනවා නම් ඒ ඊළඟට මේ මොකක් හරි ජීවිත හානි අනාගතේ වෙයි කියලා එහෙම හිතෙනවා නම් ඒතර නුවණැති කෙනාට නුවණැති පින් දින කෙනාට ඇත්තටම එනවනේ මට අනතුරක් වුණොත් එහෙම මම මැරෙන්නේ දුස්සීලවද කියලා වීරිය උපද්දවාගෙන සීලේ පිහිටාන්ට කාලයයිනේ අනිත් එක තමයි මේ වාගේ තැන්වල අපිට ගොඩාක් වටින එක තමයි මෙච්චර කාලයක් පුරුදු වෙලා හිටියානම් මිනිස්සු පංචශීලයේ රකින්න එහෙම නැත්නම් යම්කිසි යම් යම් සිල්පද ආරක්ෂා කරන්න පුරුදු වෙලා හිටියානම් ඊළඟට තමා තුළ අල්පීච්ඡව අභ්‍යන්තරයේ සංගවාගත් ගුණ තිබ්බනම් ඔන්න මේ අවස්ථාවේදී ඒ ගුණ ආවර්ජනය කරලා රටටත් ජාතියටත් ආගමටත් මේ ලක්වැසියන්ට සෙත්පතන්න තිබ්බා මේ සතුරු කරදර දුරු වෙලා මේ මිනිසුන්ට සිත සැලසේවා කියලා. ඉතින් ඒ නිසා මේ මේකෙන්වත් පාඩමක් ඉගෙනගෙන හිමීට හිමීට ගුණධර්ම දියුණු කරන්න පටන් ගන්න ඕන. අපි ලොකු දේවල් වලට අත ගහන්න හැදුවට දැන් මේ තියෙනවා මහ පොළොව. දැන් මේ ඊළඟ ඊළඟ ප්‍රශ්න ඊළඟ උපමාවෙන් දැන් තේරෙනවා. දැන් මේ බලන මහන්තයා ඊළඟට තියෙනවා නාගස මේ නිනද රජුගේ ආය උපමාවක් කියලානවා. ස්වාමිනේ අනේ තවත් උපමාවකින් කියන්න. ඊට පස්සේ අපේ නාගසේන මහරහතන් වහන්සේ මේ විදිහට දේශනා කරනවා. නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරනවා මහරජාණෙනි නගරය වර්ධනය කරන අය නගරයක් නිර්මාණය කිරීමේදී පළමුවෙන් කරන්නේ නගරයේ පිහිටන තැන පිරිසිදු කොට කටුකොහල් බැහැර කරවා භූමිය සමතලා කරවා ඉන්පසු වීදි සිව්මන්සල සන්ධි ආදී සලකුණු යොදා නගරේ නිර්මාණය කිරීමයි. මහරජාණෙනි ඔය අයුරින්ම සීලයේ මත සිටින යෝගාවචර තෙමේ සීලේ නිසාම සීලයේ මත සිටම පංච ඉන්ද්‍රිය වඩයි. ශ්‍රද්ධා ඉන්ද්‍රිය වඩයි, විරිය ඉන්ද්‍රිය වඩයි, සති ඉන්ද්‍රිය වඩයි, සමාධි ඉන්ද්‍රිය වඩයි, ප්‍රඥා ඉන්ද්‍රිය වඩයි. පැහැදිලිනේ. නගරයක් හදන්න ඕන කෙනා නගරයේ ඉස්සලාම ඒ නගරේ හදන භූමිය සුද්ධ කරලා සම විසම තැන් දිහා බලලා කටු කොහොල් අරවලා තමයි නගරේ නිර්මාණය කරන්න පටන් ගන්නෙ. ඒකත් තේරෙන්නේ නැත්නම් මෙහෙම හිතන්නකෝ ගෙයක් හදන හැටි හිතන්නකෝ. ගෙයක් හදනකොට ගෙපල කපනවනේ. ගෙපල ගමන දැන් නැති මිනිස්සු ගෙපල් හදන හැටි දන්නවත් දන්නේ නැහැ මොකද තියෙන ඒවා ගන්නවා මිසක් අලුතෙන් ගෙවල් හදන්නේ අඩුයිනේ ඉතින් අනිත් හදන ගෙවල් නේද දන්නේ සමහරවිට මිනිස්සු Taman ඉඩමක් තිබ්බා සමහරවිට යන්නේම ගේ පදිංචි වෙන්න මොකද ගන්ත්‍රාක් කරන හැට බාර දීලා ඉතින් ඒ නිසා ගෙවල් හදපු අය දන්නවනම් ඉස්සෙල්ලාම ගෙපල් කපනවා ගෙපල කපලා ෆවුන්ඩේෂන් කපලා ඊට පස්සේනේ ගේ හදන්න පටන් ගන්නනේ දැන් අපිට ඕනන්නේ ගෙපලද එහෙම නැත්නම් ෆවුන්ඩේෂන්ද අපිට ඕන වෙන්නේ gederනේ. නමුත් ගේ ඕන කෙනා අර ටික කරගන්න එපෑ. ඇත්තටම අපිට ඕනන්නේ නිවන් දකින්න. අපිට ඕනන්නේ නිවන් දකින්න. අපිට ඕනන්නේ මේ දුක් කෙලවර කරන්න. අපිට ඕන වෙන්නේ සංසාරේ නිදහස් වෙන්න. නමුත් මේ වැඩපිළිවෙල කරන්න වෙන්නේ සීලේ පිහිටලා ගේ හදන්ට ගෙපලෝන ඒ වගේ ඒ නිසා නිවන් දකින්න කැමැත්තෙන් ඉන්නවනම් සංසාර දුකෙන් නිදහස් වෙන්න කැමැත්තෙන් ඉන්නවනම් සංසාරයෙන් නිදහස් වෙන්න කැමැත්තෙන් ඉන්නවනම් බලන්න ඔබ මම සීල් රකින්න කෙනෙක්ද මහා පොළොවක් මට තියෙනවද මගේ මාලිගාව හදන්න නැත්නම් ඒ අයට තියෙන්නේ අහසේ මාලිගාව තේරෙනවද? <laughs> හැබැයි මේ අය ආසිමාලි ගානනවට පොළොවෙත් නැහැ. එහෙමයි සර්. ඒ නිසා පොළොව අනාහි සීලියයි. ඉතින් දැන් ඔන්න නාගසේන මහරහතන් වහන්සේ මේ විදිහට විස්තර කරනවා. විස්තර කරනකොට නා මිලින්ද රජුරෝ ආයෙත් අහනවා. ස්වාමීන් තව උපමාවක් කියන්න. ඊට පස්සේ අපේ නාගසේන මහරහතන් වහන්සේ මේ විදිහට උත්තර දෙනවා. මහරජාණනි කරණංගසන්නා ශිල්ප දක්වනු කැමැතිව පොළොව සාරවා ගල් බොරළු බැහැර කරවා භූමිය සමතල කරවා සිව්මැලි භූමියක සිට කරණංගසයි. තේරෙනවනේ? ඊට පස්සේ මහරජාණනි ඔය ආයුරින්ම සීලයේ මත සිටින යෝගාවචරතේ මේ සීලේ නිසාම සීලයේ මත සිටම පංච ඉන්ද්‍රිය වඩයි. සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය. මෙතන තියෙන කරණං ගසන්නා. කරණං ගහන කෙනා ඉස්සල්ලාම පොළොව හදා ගන්න ඕන. නැත්නම් කොච්චර දක්ෂ ලෙස කරණං ගහන කෙනෙක් වුණත් පොළොව විෂම වුණාට පස්සේ ඒ පොළොවේම වැටිලා අඬබඩු කඩා ගන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඇත්තටම සමාධි උපදවා ගන්න පින තියෙන ඇති. ඔහුට දැන් බාධා පිණිස පවතින්නේ සීලයේ දෝෂ වෙන්න පුළුවන්. ඒ නිසා සීලය පිරිසිදු කරගන්න. මම කියන කාරණාව තේරෙනවද? සමහර වෙලාවට වීරිය දැන් අපි හිතනවානේ අපි වීරිය නෑ වීරිය නෑ වීරිය නෑ. සමහරට මේ වීරිය ඇතුලෙන් බුරපුරා එළියට එන්නේ නැත්තේ සීලේ දෝෂ නිසා වෙන්න පුළුවන්. එනිසා සීලේ පිණිස වීරිය කරන්න. ඊට පස්සේ සමහර අයට හොඳට විදර්ශනාව ඊළඟට දහං කරුණු වැටහෙන එක තියෙන්න පුළුවන් ඔහු තුල අර දක්ෂ කරණංගසන්නෙක් වගේ. නමුත් ඔහුට ඒ කරණම ගහන්න පොළොව හදා ගන්න ඕන මට්ටම් කරලා. දැන් දුර පනින්න උනාම අපි ඉස්සර ඉස්කෝලේ යන කාලේ දුර පනින්න උන ගමන් ඔය ගිය ගමන් දුර පනින්නේ නැහැ. අපි ඒක වෙනම මේ මොනවද දාන්නේ? මේ කොහොමද ඔයාලගේ පැත්තේ කොහොමද අපේ පැත්තේ 10යියා නේද ඒ පැත්තට ආවෙන එක සමහර පැතිවල පිදුරු මොනවා හරි දෙයක් දාලා අර වැට උඩ පැනලා පැන්නට පස්සේ අණුමණු කැඩෙන්නේ නැති ටිකක් දානවා. නේද? ආන්න ඒ වගේ තමයි මේ කොච්චර දක්ෂ කෙනෙක් වුණත් ඒ දක්ෂතාවය ඉදිරිපත් කරන්න භූමියක් ඕන. ඒ නිසා යම්කිසි කෙනෙක් සමහරවට ඇති සද්ධාව උපදිලා සද්ධාව පවත්වාගෙන යන ඇත්තට මිනිස් අද කාලේ මිනිසයන්ට වෙන ගුණ ධර්ම කෙසේ වෙතත් සද්ධාව උපදින ගතිය තියෙනවා. පැහැඳීම උපදින ගතිය තියෙනවා. ඔය ඒ අතරතුර අර මොන් අටවල ඉදින් නැති මොන් අට වාගේ අඩුපාඩු වෙන චරිත ටිකක් තියෙනවා. ඒව ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ අපිට ටික කාලයයි තියෙන්නේ. අපිට ටික කාලයයි තියෙන්නේ මේ මේ මේ සෙල්ලන්ද දයින්න කාලයක් නැහැ. ඉතින් අපි අපේ ජීවිතේ අනිතක මේ සිංහල ජාතිය වඳ වෙච්ච ගමන් ඉවරයි මුළු බුද්ධ ශාසනයම. මුළු බුද්ධ ඉන්දියාවේ සම්පූර්ණ බුද්ධ ශාසනය අතුකාලා දැම්මා. ලංකාවේ සිංහල මිනිස්සු ටික ගාව තමයි මේක තියෙන්නේ මේ මේ බුද්ධ ආගම. සිංහල ජාතිය වඳිච්ච ගමන් බුද්ධ ආගම එතන ඉවරයි. ඒ නිසා ඒක වැඩි ඈතක නෑනේ. ඇයි අපේ මිනිස්සු දරුවෝ හදන්නේ එකා දෙන්නගෙන් ඉවරයි. ඊට පස්සේ ඉතින් ඔය වාගේ නොයේක් මියන්සයන්ගේ තියෙන එකිනෙකාගේ අර iriසියාව තවක් කෙනෙක් නැගිටිනවට කැමති නැතිකම ඇදකුද හොයන එක බණක් කිව්වත් ඇදකුද හොයනවනේ ඉතින් ඒ වගේ වෙලාවට සිංහලයෝම මේ කස්සේ මොකක් හරි අච්චාරුවක් හදාගන්නවා ඉතින් ඒ නිසා ඒවා මේ කියන කාරණා මේ වෙලාවක් නෙවෙයි නමුත් ඒ නිසා සුළු කාලයයි මේ කියන්නේ පස්සේ දුක් වෙන්න වෙයි බුදුරජාණන් වහන්සේ වදාළ කාරණාව සත්‍යයි බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ නිතර නිතර වදාලා මේ මේ මේ ශන සම්පත්තිය කනෝ මා උපජ්ජගා කන කනාතීතම් සෝචම්ති නිරයන් වා මේ ඡන සම්පත්‍ය අහිමි වීමෙන් නිරේ ගිහිලා ගොඩක් දුක් විඳින්නේ. මට හරියට ඒ වචන ටික මතක නැහැ. ඉතින් ඒ විදිහට නිරේ ගිහිලා දුක් විඳින්න වෙයි මේ ඡන සම්පත්‍ය අහිමි වුණොත්. ඉතින් ඒ නිසා ඒක ඇත්තනේ. අපිට ඒ කාලේ ඒ බුද්ධ ශාසනේ ජීවමාන බුදුරජාණන් වහන්සේ කාලේ රහතන් වහන්සේලා යුගයේ අහිමි වුණා. අහිමි වෙච්ච නිසා මේ පටලැවිලි වලට ලක් වෙවි ලක් වෙවි සංසාරයට වැටුණානේ. වැටිලා වුණ කාලෙකින් යාන්තම් 30 වසරක යුද්ධයක් ඉවර වෙලා ගානට චෛත්‍ය වැඳගෙන බෝධි වැඳගෙන බුදුගුණ කියාගෙන බණ භාවනා කරගෙන ශිෂ්‍යේ ඕන තැනක කැලෙන් කැලේට වනෙන් වනේට ගමෙන් ගමට ජනපදයෙන් ජනපදයට යමින් ශිෂ්‍යේ සැරිසරුවා අවුරුදු 10ක්. ඊට කොට මිනිස්සුන්ට වගාවක් නැහැ. ඊට පස්සේ දැන් ඔන්න කලබලාවා. කලබලාවට පස්සේ අර සෙල්ලම් ටික ඉවරයි. දැන් කෑමක් කන්නත් බෑ. ඔන්න දැන් රට පුරාම පැතිරිලා යනවා මේ කුකුල් මස් වලට විස දාලා කියලා. කුකුල් මස් කන්න එපා කියලා දැන් රට පුරා පැතිරිලා යනවා. එතකොට දැන් දැන් කාලත් ඉවරයි. එතකොට මේ හැම දැනුම මේ ප්‍රශ්න අපිට තේරෙන්නේ නැහැ මේ වගේ හරි මොකද්ද වැරදි මොකද්ද කියලා. ඒ නිසා මේ බණ පදයක් අහන වෙලාවේ අනේ මට සංසාර දුකෙන් නිදහස් වෙන්න මේ බණ එක බණ පදයක්වත් මට වැටහෙනවා නම් කියන ශ්‍රද්ධාවෙන් බණ ටික අහන්න. නේද? ඉතින් ඒ නිසා කරණම් ගහන කෙනාට ඒ කරණම් ගහන කෙනාට මේ භූමියක් ඕන වගේ තමයි කියන කුසල් දහම් වඩන්න සීලය ඕනයි. ස්වාමීන් මේ අවසරයි අපගේ වන්දනාව වේවා. ස්වාමීන් මෙතරම් ආචාර්යමත් ධර්මයක් ශීලයේ මත පිහිටීමෙන් සියලු කාරණා වැඩි ගොස් නිවන පිණිස වෙනවා කියලා මෙතරම් ධර්මයක් මේ අපගේ වාග්යතුන් වහන්සේ ධර්මස්වාමීව වාග්යතුන් වහන්සේ ගැන මේවා ශ්‍රවණය වෙන විට ස්වාමීනි අපි කවරනම් ආකාරයකින් ශාස්ත්‍රු ගෞරවය ඇති කරගන්න අවශ්‍යයි ස්වාමීනි ශාස්ත්‍රු ගෞරවය ඇති කරගන්නේ මහත්මයා මේ මේ බුද්ධ වචනේ පිළිගන්න එකෙන්මයි මේවා පිළිගන්නකොට ඇත්ත නේන්නම් කියලා හිතෙනවා ඉතින් ඒ නිසා හොඳට බලන්න මේ ඒ දැන් මේකේ තියෙනවානේ ඒ ඒ කුසල් දහම් වඩන්න තියෙන්නේ සීලය මත පිහිටලා. කියන්නේ සීලය මත පිහිටි පමණින් සියල්ල වැඩෙනවා කියන එක නෙවෙයි. දැන් ගෙපල කපපු පමණින් ගේ හැදෙන්නේ නැහනේ. ඊට පස්සේ බීම සමතලා කරපු පමණින් මිනිස්සෙක් කරණම් ගහන්නේ නැහනේ. පොළොව තිබ්බ පමණින් ගස් හැදෙන්නේ නැහනේ. තේරුණා නේද? හැබැයි අර ගස් නිකන් හදන්න බෑ. ගේට් නිකන් හදන්න බෑ. තේරුණා නේද? දැන් සීලේ තිබ්බ පමණින් අනිත් ಗುಣධර්ම නොතිබෙන්න පුළුවන්. හැබැයි අනිත් ಗುಣධර්ම තියෙද්දී සීලේ නොතිබී තියන්නේ ඒක තේරුම් ගන්න ඕනේ. ස්වාමීනි මේ සීලේට උපකාර ධර්ම තියනවාද? ඒ සීලයට තියෙන උපකාරක ධර්ම දැන් මේකේ තියෙන විස්තරයක් මේක බලමු දැන් මේකේ අර විදියට සීලය කියන එකේ වටිනාකම පෙන්වලා දීලා මේ අපේ නාගසේන මහරහතන් වහන්සේ දැන් මේ බලන්න සීලය මෙච්චර උපකාරයි කියලා නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරනවා අද කාලේ කවුරු හරි රහත් වුණොත් එහෙම කියනවා සීල් ඕනේ නැහැ වෙනස ඉතින් ඒවට කතා කරමු අපිට බයිනවා <laughs> ඉතින් ඒ නිසා මොනව කරන්නද ඊට පස්සේ මේකේ තියෙනවා අපේ නාගසේන මහරහතන් වහන්සේ වදාලා බුදුරජාණන් වහන්සේ මෙහෙම වදාලා මහරජාණෙනි භාග්‍යතුන් වහන්සේ විසින් මෙකරුණ වදාරන ලද්දේ සීලේ පතිත්ථාය නරෝසපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයන් ආතාපි නිපකෝ බික්ඛු සෝ ඉමං විදතේ ජටං සීලේ පිහිටලා මේ ප්‍රඥාවන්ත කෙනා සිත සිතත් ප්‍රඥාවත් වඩනවා මේ කෙලෙස් තවන මනා නුවණින් යුක්ත භික්ෂුව මේ කෙලෙස් මේ ගැට ටික ලිහිනවා කියලා ඔය කුද්දකනිකා සංයුතනිකා තියෙන ජටා සූත්‍රي ගාථාව ගත්තේ. එතකොට මෙතනක් තියෙනවා මේ මේ ගැට ටික ලිහින්න තියෙන්නේ සීලේ පිහිටලා දැන් විසුද්ධි මාර්ගය ගත්තොත් මේ ගාථාවට අර්ථ විග්‍රහයක් විදිහට විසුද්ධි මාර්ගයේ ඉන්නේ අටුවාවක් විදිහට. එහෙමයි ස්වාමී. ඒතකොට විසුද්ධි මාර්ගයේ සීලිය පතිත්තාය නරෝසපඤ්ඤෝ කියන ගාථා විස්තර වෙන්නේ. එහෙමයි. එතකොට ඒකේ තියෙන භාවනා ක්‍රම ගැන විග්‍රහ. ඉතුරු මොනවා කරන්නත් තියෙන්නේම සීලිය. සීලේ පිහිටලාමයි මේ ගැට ගැහිලා තියෙන්නේ. ඊට පස්සේ ආය බුදුරජාන් වහන්සේ දේශනා කරපු ගාථාවක් දේශනා කරනවා අයම් පතිත්තා ධරණීව පානිනං ඉදංච මූලං කුසලාභිවුද්ධියා මුඛං චිදං සබ්බ ජිනානුශාසනේ යෝ සීලක්ඛන්தோ වරපාති මොක්ඛියෝ ප්‍රාණීන් හට පිහිටක්ව තිබෙන මේ පොළොවමෙන් කුසලාභිවෘද්ධියට මුලවන්නේ මෙයයි සියලු බුද්ධානුශාසනයේට මුඛ්‍ය කරුණද මෙයයි. එනම් යමෙක් උතුම් ප්‍රාතිමෝක්ෂාදී සීල සම්පන්නව වාසය කරද්ද එයයි. බුදුවරුන්ගේ ශාසනයේ මුඛ්‍ය පරමාර්ථය කරා යන්න නම් සීලය මත පිහිටලා මෙතෙක් කරගෙන යන්න. එතකොට මේ සීලය ගැන ඔහුට ගෞරවය ඒ බුදු මේ මාර්ගයේ වැඩෙන්නේ සීලියත් එක්ක කියන ගෞරවය ඔහුට උපදින්නේ ශාස්ත්‍රුන් වහන්සේ සරණ ගියොත්. ශාස්ත්‍රඥ වහන්සේගේ ධර්මයේ සරණ ගියොත් සංඝයා සරණ ගියොත් තිසරණ සරණ ගියොත් තමයි සීලේ වටිනාකමක් තියෙනවා කියලා තේරුම් ගන්නෙ. මොකද ඒ වටිනාකම බුදුරජාණන් වහන්සේ කියලා දෙන්නේ. ධර්මයේ ඒක තියෙන්නේ. ඒ වටිනාකම ලබාගත් උත්මයෝ ඉන්නවා සාක්ෂි විදියට. ඒ ඒ ත්‍රිවිධ රත්නයේ සරණ ගියාට පස්සේ තමයි සීලිය ගැන හැඟීම එන්නේ. ඒකට අද කාලේ ගොඩාක් සීල් රකින්න තියෙන බාධා තමයි තිසරණ සරණ යන්නේ නැතුව සරණ බලවත් කරන්නේ නැතුව සීලේ රකින්න උත්සාහ කරනකොට ඒ සීලේ ඉච්ඡර කාලයක් පවතින්නේ දැන් ඒ නිසා තමයි මහත්මයා පන්සිල් ගන්න ගිහි ශ්‍රාවකයෙකුට බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා තෙරුවන් සරණ ගිහිල්ලා දෙවෙනි වතාවටත් තුන්වෙනි වතාවටත් තෙරුවන් සරණ ගිහිල්ලා ඊළඟට තමයි පන්සිල් දෙන්නේ. ඊළඟට තමයි පංච පංචශීලයේ තියෙන්නේ. ත්‍රිසරණේ පිහිටලා තමයි ඔය තමයි මූලික ස්වභාවය. ඒතර ත්‍රිසරණේ පිහිටලා සීලයක් මේ සීලයක් පුරුදු කරන කෙනා ඒත් එක තමයි ඉන්ද්‍රිය ධර්ම වඩන්න පටන් ගන්න. එතකොට තමන් සරණ ගිය ත්‍රිසරණය ඒ තමන් සරණ ගිය ත්‍රිසරණය නිවනට උපකාරී විදියට ඉන්ද්‍රිය ධර්මයක් විදියට ශ්‍රද්ධාව විදියට වැඩෙන්නේ සීලය නිසා. Taman තිසරණේ රකින්ට දරන වෙහෙස වීරිය නිවනට මේ ඉන්ද්‍රියක් විදිහට වැඩෙන්නේ සීලේ නිසා. ඊළඟට Taman සරණේ පිහිලා ಗುಣධර්ම වඩම්මන්ට ගුණ ගුණධර්ම වඩා වර්ධනය කර ගන්න පවත්වන සිහිය ඉන්ද්‍රිය ධර්මයක් විදිහට වැඩෙන්නේ සීලේ නිසා. සීල කියන්නේ සීලේ පිහිටලා. ඒ නිසා සීලේ නසාගෙන යන නිවනක් නැහැ. සීලේ මත පිහිටා නිවනක් සොයාගෙන යන්න තියෙනවා. ඒ නිසා සීලය ගැන සැලකිලිමත් වෙන්න අපි මීටත් වැඩිය සැලකිලිමත් වෙ යුතුයි කියන එක මේ දහම් පරයයෙන් අපිට විග්‍රහ වෙනවා. එහෙමයි. ස්වාමීනි අපි ගිහියන් විදියට පන්සල්හි සමාදන් වෙනවා. පොහොය දින උපෝසථයේ සමාදන් වෙනවා. ස්වාමීනි මේ ආදි වශයෙන් ශීලයේ ප්‍රභේද අපිට හඳුනා ගන්න පුළුවන්. ශීලයේ මූලික ප්‍රභේද විදිහට තියෙන්නේ තියෙනවා ඉන්ද්‍රිය සංවර ශීලයේ. ඉන්ද්‍රිය සංවර සීලය කියන්නේ ඉන්ද්‍රිය සංවරේ. ඇහෙන් රූපයක් බලලා රාග ද්වේෂාදී අරමුණු ගන්න නැතුව ඇහැ පවත්වන එක සීලයක්. ඒක ඉන්ද්‍රිය සංවර සීලය. ශ්‍රේෂ්ඨ සීලයක්. ඊට පස්සේ කනෙන් ශබ්දයක් අහලා රාග ද්වේෂාදී හිත ඇවිස්සෙන අරමුණු ගන්න නැහැ කනෙන්. නාසයෙන් ගන්න නැහැ. දිවෙන් ගන්න නැහැ. කයෙන් ගන්න නැහැ. ඒක ඉන්ද්‍රිය ඉන්ද්‍රයන් සංවර කර ගැනීම සීලයක් විදිහට විස්තර කරලා තියෙනවා. ඒක ඉන්ද්‍රිය සංවර සීලය. එහෙමයි ඊළඟට තියෙනවා ප්‍රත්‍ය සංනිස්සිත සීලය. ප්‍රත්‍ය සංනිස්සිත සීලය කියන්නේ සිව්පසය විශේෂයෙන් සංගයා. එහෙමයි. දානයක් වළඳනකොට සිවුරු පොරවනකොට කුටිසෙනසුණක් පාවිච්චි කරනකොට බෙහෙත් හිතක් පාවිච්චි කරනකොට ඒව ප්‍රතිවේක්ෂා කරනවා. ආහාරයක් ගන්නවා නම් ඒක සිහි කරනවා. පරිසංකාය යොනිසෝ පින්ඩ පාතම් පරිසේවාමි නේවදවාය නමදාය නමණ්ඩනාය නවිභූෂණාය ආදි වශයෙන් මම මේ ආහාරය ගන්නෙ මහත් වෙන්නවත් කෙලිසෙල්ලම් පිණිසවත් ඒවට නෙවෙයි මම මේ කය පවත්වාගෙන යන්නයි මේ නෝපන්නා වූ කුසගිනි වේදනා නූපදීම් පිණිස උපන් කුසගිනි වේදනා නැති කළා දාන්න මේ නිවන් මාර්ගයට උපකාරයක් පිණිසයි මේ ආහාරය ගන්නෙ කියලා. ඒ විදිහටම සිවුර පොරොන්ටත් මේ මැසි මඳුරු ගින් වදුරු වලින් වැළකෙන්නයි ඊළඟ ලැජ්ජ ඇති වෙන තැන් වසා ගැනීම පිණිසයි සිවුර පාවිච්චි කරන්නේ කියලා. ඊළඟට බෙහෙතක් හේතක් ගන්නකොටත් මම මේ මගේ පැමිණ තිබෙන ව්‍යාධි දුක් වේදනා නැති කර ගැනීම පිණිස මේ ඖෂධය ගන්න කියලා. කුටියක් පාවිච්චි කරනකොට කුටි කල්පනා කරනවා මම මේ කුටියට යන්නේ මැසිමදුරුව දුරවලින් වැස්සෙන් අවුවෙන් පින්නින් කරදරයක් නැතුව ඉඳලා බණ භාවනාවට උපකාරී පිණිසයි මම මේ කුටිය පරිභෝග කරන්නේ කියලා. ඉතින් මේ විදිහට ඒ තමන්ගේ පාවිච්චි කරන සිවුර දාණය බෙහෙත් හේත් ඊළඟට ඒ ආදි වශයෙන් ඒ සිව්පස සෙනසුන් ඒ සිව්පසය ගැන සීහ පවත්තලා ඒක නිතර සීකර කර ඒ අනුව වාසය කරන එකත් මේ ප්‍රත්‍ය සම්නිස්සිත සීලය කියන්නේ. තමන් ගාමී ආහාර ස්වාමීනි මහා සංඝරත්නයේ උදෙසාද මේ උතුම් සීල සත්‍ය සම්නිස්සිතේ කියන එක දේශනා විග්‍රහ කිරීමත් එක්ක සංඝයා ඇසුරෙන් තමයි විස්තර කරලා තියෙන්නේ. ඉතින් ගිහි අයට තමන් පාවිච්චි කරන එක මොකක් පිණිසද මේක මම මේ ගන්නේ කියන කල්පනාව තිබ්බොත් එහෙමයි ස්වාමීනි. දැන් ඉතින් එහෙම එකකුත් නැහැනේ දැන් බලන්න. දැන් මට ළඟදී තරුණ පුතෙක් මුණ ගැහුණා. ඉතින් ඒ ළමයා ලොකුවට ගේ හදනවා. එහෙමයි. ඉතින් හොඳයිනේ. ඉතින් වරදක් නැහැනේ. ඉතින් නමුත් ඒ ළමයා උදේ පාන්දර 5ට 6ට වැඩිට ගියාට පස්සේ රස්සාවට රෑ 9ට ගෙදර එන්නේ. ඉතින් ඉරිදාත් මොනවා හරි විශේෂ වෙන මොකක් හරි වැඩ කටයුතු වලට යනවා. ගෙදර ඉන්න වෙලාවක් නැහැ. ඉතින් මම තනියෙන් කල්පනා කළා මේ ගියක් හදලා කොහේ කාට ඉන්නද? එහෙමයි. අනේ මේ මේ ලං මේ මිනිස්යාගේ ස්වභාවය කියලා සමහරවිට ලොකුවට ගේ හදනවා ඉන්න වෙලාවක් නැහැ. සමහරට ගේක රසයට කනවා සැනසille කන්න නැහැ. ඉතින් ඒ නිසා මේ මම ওই පවතින දේවල් ටිකක් කිව්වේ මේක කුමක් පිණිසද? මේ අවශ්‍යයිද මට? මේ කුමක් පිණිසද කියන ඥානය කල්පනාව මිනිසෙකුට තියෙනවා නම් හොඳයි. ඊළඟ ආචාර ගෝචර සම්පන්න බව තියෙනවා. ඇවතුම් පැවතුම්. එහෙමයි. ඊළඟට තියෙනවා ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. ප්‍රාතිමෝක්ෂ මේ සංවර සීලය කියලා කියන්නේ අපිට තියෙන සාමනීර සීලය, උපසම්පදා සීලය, නිවනට ඒකාන්තයෙන් මූලික වන සිල්පද තම ප්‍රාථමික සංවර සීලය. එතකොට ඒකෙදින් පංච සීලය ගිහියන්ට තියෙනවා. ගිහියට තියෙන පංච සීලයෙන් සත්තු නොමර ඉඳීම, සොරකම් නොකර ඉඳීම, මේ වැරදි කාමසේවනය නොකරින් දීම, බොරු නොකීම, මත්පැන් මද්රව්‍ය පාවිච්චි නොකිරීම. පොඩ්ඩක්වත් මත්පැන් මද්රව්‍ය පාවිච්චි කිරීම නොකළ යුතුයි. එහෙමයි ස්වාමී. බඩේකක් උමට අරක්කු චුට්ටක් කිය. ඒව බෑ. ඉතින් ඒ නිසා දැන් අද කාලේ වෙනකොට ඉතින් ගොඩාක් මිනිස්සුන්ගේ ಗುಣධර්ම වෙන් වෙලා ඊළඟට තව තේ වැරදි කාමසේවණේ ගැන ගත්තොත් එහෙම මිනිස්සු කල්පනා කරනවා අපි දෙන්න නම් යාළු වෙච්ච කොල්ලෝ කියලා අපි දෙන්නම නම් බඳින්නේ අනිවාර්යෙන් අපි දෙන්න බඳිනවා නම්, ගෙවල් වලිනුත් කැමති නම් අපි දෙන්න එකට හිටියද මොකද කියලා කොයි හරි කාමරයකට යනවා. එතකොට ඒව ඔක්කොම වැරදි කාමසේවණයට අයිති. ඒ වැරදි කාමසේවණෙන් වැළකී ඉන්න ශීල රකින්න උපාසකයා හෝ උපාසිකාව විවාහයක් වනතුරු තවත් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ඇසුරු කරන්නේ නැහැ. එහෙමයි. ස්වාමීනි මේ තමන්ගේ දරුවන්ට මේ කාරණාව දෙමව්පියෝ පහදලා දෙන්න ඕනද පහදලා දෙන්න ඕන දැන් මේ නික යස යසට මේ එකට ඉඳගෙන මේ ප්‍රේම කතා තියෙන මේ ටෙලිනාට්‍ය අම්මලා දරුවෝ ඔක්කොම එකට බලනවා මේවා කියලා දෙන්න ලැජ්ජයි මේවා කියලා දෙන්න ලැජ්ජයි එක්කෝ Tamanda මේක කියලා දෙන්න බැරි නම් ඒවා ගැන තේරෙන බණක්වත් අහන්න දෙන්න ඕන ඒත් බණ ළමයි යනවට බයයි නේද? ඉතින් කරන්න දෙයක් නැහැ. ධර්මයේ පැහැදිලිව පිරිසුදුව ධර්මයක් කිව්වොත්නේ අම්මා කවුද, තාත්තා කවුද, ගුණ ධර්ම මොනවද, සීලය මොනවද? ඒව ඔක්කොම කියලා දෙන්නේ ධර්මයේත් එක්කනේ. අපි දැන් වැඩසටහන් ගත්තොත් කොච්චර වැඩසටහන් වල මේ උගුර ලේ රහ වෙනකල් කියනවද? අනේ ඔක්කොම කියන්නේ ආච්චිලාටනේ. මේ ආච්චිලාට ආපහු හැරෙන්න කාලෙකුත් නැහැ. හැදෙන්න කාලෙකුත් නැහැ. යාන්තම් දැන් මේ මේ මාධ්‍යයෙන් මේ ධර්මයේ ප්‍රචාරය වෙන නිසා ඉතින් සමාජයට පින්වන්ත කොල්ලෙක් පින්වන්ත කෙල්ලෙක් මේ ධර්මය අහලා හිත සනස ගන්නවා. ඉතින් ඒ ඇත්තන්ට විශාල භාග්යක් උදා වුණා. තරුණ කාලෙම පොඩි කාලෙම ජීවිතේ පරිශ්‍රම් කරගන්න ලැබුණු ස්වාමීනි ඒක විශාල භාග්යයි. ඒක සීලෙන් වෙන්නේ ඇත්තම يعني සිල්වත් නම් කෙනෙක් කොච්චර වටිනවද නේ? එහෙමයි. කෙනෙක් සිල්වත් නම් කාට හරි දුවේකට සිල්වත් පුතෙක් ලැබෙනවා නම් විවාහ වෙන්න. එහෙමයි සර්. ඉතින් තමන් හොඳටම දන්නවා නම් තමන්ගේ ස්වාමියා පන්සිල් කඩන්නේ නැහැ කියලා කිසි බයක් නැහැ ඕන තැනක ගිහිල්ලා ඕන රැයක ඕන වෙලාවක එන්න පුළුවන්. දැන් තමන්ගේ නෝනා පන්සිල් රකින්නවා කියලා ස්ථිරව තමන් දන්නවා නම් ඉතින් ඕව මහත්යට ඕන නම් රට අවුරුදු 5ක් වුණත් ඉඳලා ගෙදර එන්න පුළුවන්. ඉතින් ගෙදරට මිස් කෝල් තිබ්බත් තමන්ට බයක් නැහැ. ඊට පස්සේ ගෙදරට කවුද ආවේ කියලා හොයාගෙන ඉන්නත් නෑ. සාමාන්‍යයෙන් අද කාලේ මහත්තයා සමහර චරිත තියෙනවා කසාද බැඳලා මේ ජීවිතේ සතුටක් උදෙසා කියලා කසාද බැඳලා මම ඊට පස්සේ කරන්නේ ගෑණි රකින්න එක. <laughs> ඊට පස්සේ ඉතින් මෙයාට කවුද කතා විශ්වාසය තමයි නැත්තේ නේද ස්වාමී විශ්වාසය නෑ විශ්වාසය නෑ කියන්නේ මෙයා පන්සිල් රකින්නවා කියලා විශ්වාසය නෑ එහෙමයි ස්වාමී ඉතින් ඒ නිසා මම හිතනවා හරි වාග්යයක් මේ පන්සිල් රකින්න මේ මේ දුවෙක් හෝ පන්සිල් රකින්න පුතෙක් හෝ කෙනෙකුට විවාහ කරගන්න ලැබෙනවා නම් අද කාලේ හැටියට ඒක වාග්යයක් එහෙමයි ස්වාමී ඊයේ තෙරුවන් සරණ ගියනේ එහෙමයි ඉතින් ඒ නිසා ඉතින් මොනවා කරන්නද කොහොම හරි මේ දුක්ඛන්දරාවෙන් ගැලවිලා යන්න නම් සීලයක් ඕන. ඊට පස්සේ යා ඒ විදිහට පංචශීලය ආරක්ෂා කරලා පොයට උපෝසතේ සමාදන් වෙනවා. උපෝසතේ විකාල භෝජනෙන් වළකිනවා. පංචශීලයට අමතරව. විකාල භෝජනේ දහවල් දහවල් ඊර මද්දාහන වුණාට පස්සේ ආය ආහාර ගන්නෑ. ඒක පහවදා වෙනකල්ම රකින්න ඕන. පහවදා අරුණ නැගිනකල්ම රකින්න ඕන. ඊට අමතරව තියෙනවා බඹසර. ඒතකොට මේ දවසේ සම්පූර්ණ බ්‍රහ්මචාරි වෙලා ඉන්න ඕන. එතකොට Brahmachari ශීලයේ කැඩෙන්න හේතු වෙන්නේ ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවරයට හේතු වෙන්නේ විසුක දර්ශන. ඉතින් ඒ නිසා තමයි ෆෝන් පාවිච්චි නිසා ගොඩාක් අදාය කාලේ අයද ශ්‍රී රකින්න මේ අම අපහසු වෙලා තියෙන. ඒක බුද්ධ වචනේ තියෙනවානේ. අංගුත්තර නිකායේ තියෙනවානේ. විසූක දර්ශන බලපු ගමන් ඉන්ද්‍රිය සංවරය නැති වෙනවා. ඉන්ද්‍රිය සංවරය නැති වෙච්ච ගමන් බඹසර කැඩෙනවා කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේක ෆෝන් එකය මේක වීඩියෝ කියලා නම් පාවිච්චි නොකලාට දැන් තියෙන සිද්ධාන්තයේ සාස්ත්‍රණ වහන්සේ වදාලානේ. එහෙමයි. ඉතින් ඒ නිසා මේ ඒ සීලය හොඳට ආරක්ෂා කරන. ඇත්තටම අද කාලේ කෙනෙකුට උපෝසත සීලයක් සමාදන් වෙලා ඒ වගේ බඹසරක් සමාදන් වෙලා භික්ෂුන් වහන්සේ නමක් විදිහට ඉන්න නැත්නම් කොච්චර හොඳද නේ? එහෙමයි. හැබැයි ඉතින් සීලේ උපෝසතේ සමාදන් වෙන්න තියෙන්නේ රාහතන් වහන්සේලා අනුගමනය කරලා. එහෙම තියෙන්නේ. උපෝසත සීලේ ගැන විග්‍රහ කරන අංගුත්තර නිකායේ සූත්‍ර දේශනාවල තියෙන්නේ රහතන් වහන්සේලා අනුගමනය කළා මේ සීහයට ගන්න කියන සීලී. එහෙමයි. ඊට පස්සේ විකාල භෝජනෙන් වැළකෙන එක ඊළඟට නැටුම් ගෙයුම් වාදන විසූක දර්ශන වලින් වළකින එක ඊට පස්සේ උස්සාසන මහාසන වලින් වළකින එක ඒක අට සීලය ඊළඟට අපිට මොන ගහිලා නැහැ දස සීලයක් සූත්‍ර දේශනා ඇතුළෙන් ගිහි දස සීලේ කියලා ආදි වශයෙන්. නමුත් දස සීල රකින්න හොඳයි නේ. ඉතින් එක දවසක් හරි මිල මුදල් පරිහරණයෙන් වැළකීලා ඉන්නේ කොහොඳයි. ඉතින් ඊට පස්සේ සාමනීර නමට සාමනීර සීලේ උපසම්පදා සානසිර උපසම්පදා සීලී තියෙනවා. ඉතින් මේ සීලය ගැන අවධානයෙන් සිල් රකින්න පුරුදු වෙන කෙනාට මේ බුද්ධ ශාසනයේ අනිත් කුසල් දහම් දිනු කරගන්න එයා තුලින්ම භූමියක් පිහිටනවා. පැහැදිලි නේද? දැන් හොඳ ඉඩමක් තිබ්බොත් එහෙම හොඳ ඉඩමක් තියෙනවා නම් Tamand ඒ ඉඩමට ඉඩම පරිස්සම් කරගත්තොත් එහෙම කවදා හරි හදන්න බැරියයි මොනවා හරි. ඉඩම පරිස්සම් කරගත්තොත් සමහරවිට ওই ඉස්සරහින් පාරවල් යනවා. ඒතකොට ඔන්න පාර ලඟ වුණාට පස්සේ ඉඩමට වටිනාකම එනවා. තේරෙනවද? ඒ වාගේ තමයි සීල රැකගෙන ಗುಣධර්ම දියුණු කරගෙන හිටියට පස්සේ වෙනත් ಗುಣධර්ම දියුණු කරන්න අවස්ථාවක් ලැබිච්ච ගමන් ඔහුට පරිසරය පරිසරයක් හැදෙනවා. ඒ නිසා මතක තියාගන්න ඕන මේ මුළු බුද්ධ ශාසනයම ಗುಣධර්ම දියුණු කරන්න සීලය උපකාරයි. සීලේ නම් සුළු කොට තකන්න එපා. ඒක තමයි දෙන්න තියෙන අවවාදයමයි. සමාජ ප්‍රශ්නීය සදහම් පිළිසඳර